ඒ සඳහා දැනට මම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තිනවා. ඒ අනුව මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. සභාවට කාට හරි ප්‍රශ්න ප්‍රකාශන ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ මයික්ස් පාවිච්චි කරලා ඉදිරිපත් කරන්න කියලා කරුණාවෙන් මතක් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධාතු භාවනා යන්නේ නදාසන්නේ කුමක්දයි පහදන්නේ. ඒ ආනාපාන සතිය සඳහා යොදා ගන්න ආකාරය කියා දෙන මෙන්ද ඉල්ලමි. මේකට කියන්නේ අතට ධාතු මනසිකාරය කියලා. ධාතු භාවනාව කියලා නෙවෙයි සඳහන් කරන්නේ කෙසේ නමුත් මේ මේක මාතෘකාවක් කරගන්නවම කරුණු ටිකක් ඉදිරිපත් කරගන්න. ආනාපාන සති භාවනාව තමන් අස්පනා පිට අරමුණ ඉදිරියේ තියාගෙන භාවනා කරනකොට ඒ භාවනාව අත්දකින්න හැටි අත්විඳින හැටි කාටද කියනවනම් ඒ කියන්න ගන්න උත්සාහ කරන වචන හැම එකක්ම ධාතු මනස්කාරයේ හරහා තමයි කියන්න වෙන්නේ මට ආනාපානේ සීතලට දැනෙනවා උණුසුමට දැනෙනවා පිරිමැදෙනවා දැනෙනවා, කම්පනයක් දැනෙනවා, චංචලයක් දැනෙනවා කියලා කියනවනම් ඒ හැම එකක්ම උණුසුම් සිසිල් ගතිය ආදී නා පවත්වමින් ප්‍රශ්න සාකච්ඡා කරමින් කටයුතු කරන්නේ ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්නිකට විනාඩි 10ක 15ක උත්තරක් දීලා අපිට මේක සම්පූර්ණ කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ප්‍රශ්න අහපු එක්කනාගේ මට ප්‍රශ්න අහන්න පුළුවන් නම් මට හේතු ගන්නන්න පුළුවන්. නමුත් ඒකට පුදුම බයක් තියෙනවා. කදාකත් ප්‍රශ්න අහපෙන්න උත්තර දෙන්නේ ඒ කෙනා කියනවනම් මට ආනපානෙ වැටෙන්නේ කොහොමද කියලා මට හරි ලේසි ධාතු මනසිකාරයෙන් කියලා දෙයි. ධාතු මනසිකාරය ගැන කතා කරන්නේ නැතුව වගේ මම ප්‍රශ්නයක් අහපම උත්තර දෙන්න පුදුමාකාර බයක් තියෙනවා. ඒ මොකද හේතුව මම ගහනවා වැඩිනේ. ජීව ගහන් උත්තර ජීව ගහන් තල. ඉතින් එහෙම නඩුවක් අහන්න හරස් ප්‍රශ්න අහන්න නැතුව බෑ. නඩුව යන්න නම් සාක්ෂි අහන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටනවා ඒ කීප එක කැමැති නම් Taman දැනට භාවනා කරනකොට ආශ්‍රස් ප්‍රසවාසෝ වම සක්මන් කරනකොට හෝ තමන්ගේ අත්දැකීම විස්තරකරනද හරි ලේසි එතකොට ධාතු මනසිකාරය හරහා කියලා දෙන්න. නමුත් මේ ඒ පැත්තෙන් මට උදව්වක් නැත්නම් අනුකම්පාවක් නැත්නම් සහයෝගයක් නැත්නම් ඉතින් මම මොකද කරන්නේ? ස්වාමීන් වහන්සේ මව හෝ පියා හෝ ඊට අසාධ්‍ය තත්වෙන් රෝලේ අතු කිරීමෙන් පසුව ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ අදහසින් මැෂිමකට සම්බන්ධ කර ප්‍රතිකාර ලබා දුන්නත් දින මාස ගණන් ගියත් සුවයක් නොදුටු විට වෛද්‍යවරු මැෂිමත් සමග තිබෙන සම්බන්ධය ඉවත් කිරීම සඳහා දූ දරුවන්ගෙන් කැමැත්ත විමසයි. මේ අවස්ථාවේ දරුවෙක් විසින් ඊට කැමැත්ත දුන් විට තවදුරටත් මැෂිමා සම්බන්ධව තබා ගැනීමේ ප්‍රතිඵලය නොදකින නිසා මේ අවස්ථාවේදී මරණය කරා පැමිණීමෙන් දරුවාට ආනන්තරික පාප කර්මයක් දරුවාට ආනන්තරීය පාප කර්මයේ බලපායිද මේකෙදී සාමාන්‍ය තේරවාද ක්‍රමයේ හැටියට ඔව් කියලා තමයි කියන්නේ. කියන්නේ අර අර වැඩපිළිවෙල බොහොම අක්‍රියෙන් සිද්ධ වෙන්නේ සිද්ධ වුණා චේතනාවකින් වැඩ කරනවා නම් ඒ චේතනාව භික්ෂුවක් ඒ චේතනාව දුන්නොත් ඒ භික්ෂුවගේ භික්ෂුත්වේ නැතිලා යනවා පරාජික වෙනවා ඒ නිසා කියනවා වෙන තීන්දුව වලට සම්බන්ධ වෙන්න එපයි කියලා ගන්න කෙනෙක් තීන්දුවක් ගත්තාවයි ඇත්තටම ඒ පියා හෝ මව හෝ ලියලා තිබ්බත් මම මෙහෙම වුණොත් මගේ ජීවිතේ මෙහෙම ඉවර කරන්න කියලා ඒකත් අද ඇමරිකාවේ ප්‍රශ්නයක් එයාගේ අන්තිම කැමැතිපත්‍රය ලියලා තිබ්බත් ඒකත් ප්‍රශ්නයක්. ඒ හුඟක් ඒකට හේතු වෙලා තියෙන්නේ අර මරණපැයි අධ්‍යක්ීම එකතු කරාට පස්සේ සමහරු මාස 6 ඉඳලා නැගිටිනවා. සමහරු මේ හොඳම එකක් දැකලා තියෙනවා බඩදරු අම්මා දරුවා අම්මා තනිකර ভেජිටබල් උස්ම ගන්නවා ගිලිනවා දෙක විතරයි කරන්නේ අනිතව නැහැ නමුත් දරුවා වැවෙනවා ඊට පස්සේ මාස දරුවාගේ නිසි කලාවට පස්සේ දරුවා ප්‍රසූතිය කරවලා සිසේරියන් කළා අරගෙන අම්මා මරලා දාන. ඒක අම්මා ඊට පස්සේ නැගිටින්නේ නැහැ. තව එකනේ මාස 3ක් ඉඳලා කතා කරලා කියලා තියෙනවා මයි ළඟට ඇවිල්ලා මේ මරණට කමක් නැහැ නේද කියලා කියනවා. දොස්තර කියනවා ස්වාමපුරුෂයා එපයි කියනවා මං අහගෙන හිටියයි. මාස ගානකට පස්සේ කියනවා ඒ නිසා මරණය කියන එක චිත්තක්ෂණයක් වෙලා නැහැ. දැන් මරණය කියන එක මාස 7-8ක වැඩක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලදී මේ මුදල් ප්‍රශ්නයක් තියෙන්නේ. මැෂින් එකට පාර දීලා තියෙනවා වෙන කෙනෙකුට මැෂින් එක පාවිච්චි කරන්නත් නැහැ මේකට ගෙවන්නත් ඕනි. නැවත නැගිටීද නැද්ද කියන්නේ වෛද්‍යවරුන්ට තීන්දුව කරන්න අවශ්‍යයක් නැහැ. වෛද්‍යවරු තීන්දුව කරලා මිනි කාමරේ නැගිටපු ඇත්තොත් ඉන්නවා. පරිදුර අසංකල මිනි කාමරට දාන්න කියලා මිනි කාමරට ගියාට පස්සේ 50 හපු ඇත්තොත් තියෙනවා. ඒක කලාතුරකින් හරි වුණොත් ඒක වෛද්‍ය විද්‍යාවට ලොකු තර්ජනයක්. ඉතින් මේක පවුලේ අයටත් ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා දැනට මේ විවස්ථාව අරගෙන තිනවා ඇමරිකාවේ සමහර ප්‍රාන්ත පිළි අර ගන්නවා මොළේ ක්‍රියාකාරීත්වය නැතුනොත් මේ ෆ්‍රන්ටල් ලොබ් එක ක්‍රියාකාරී නැත්නම් මැරෙලයි කියලා. තව සමහර කෙනා හෘද වස්තු වැඩ කරන්නේ නැත්නම් මැරෙනවායි කියලා. ඒවා තාක්ෂණික ප්‍රශ්න මිසක් කිසිම කෙනෙකුට උත්තර දී ගන්න බැරිලා තියෙනවා. ඒ නිසා මැරෙන එකත් බරපතල ප්‍රශ්නයක් දැන්. අ ගරුපන්තේ මෛත්‍රී පැතිරීමේදී මේ මලගියත් යන්නේ පැතිරීම සුසුසුයයි. මතකයක් ඇත මේට හේතුව කිම කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. මරණයන් විතරක් නෙවෙයි මෛත්‍රී පතුරන වෙලාවේදී ආධුනිකයට කියනවා පිරිමියෙක් විසින් මේ ස්ත්‍රියකට මෛත්‍රී නොකළ යුතුයි. ස්ත්‍රියක් විසින් පුරුෂයෙකුට මෛත්‍රී නොකළ යුතුයි. අතිප්‍රිය සහායකයට මෛත්‍රී නොකළ යුතුයි. මියගේ කෙනාට මෛත්‍රී නොකළ යුතුයි. වෛරීකාරයට මෛත්‍රී නොකළ යුතුයි. එහෙම කරලා තමයි මෛත්‍රියට පලිබෝධ අයින් කරලා තමයි දිනු කරන්නේ. දිනු කරලා පස්සේ නම් සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්න පුළුවන්. මෛත්‍රියේදී තියෙන්නේ සත්ව සංඥාව අරමුණු කරන්නේ. ඒසා මිය පරලෝකීය කෙනා සත්ව සංඥාට වැටෙන්නේ. මෛත්‍රියේදී අරමුණු කරන්නේ සත්ව සංඥා. ඒ නිසා පණ ඇතියත් තමයි සම්බන්ධීකරණේ පවතින මේ මතේ මත ඉඳගෙන කියනවා ආධුනිකයන් මෛත්‍රී හිත හදාගන්නකම් වීගේ ඇත්තන් විරෙන් මෛත්‍රී කරන්න එපා. සීල සත්වය කියනකොට මේ කියන කෙනා කොහරි ඉපදිලා ඉන්නවනම් එයා අරමුණු වෙනවා අනියමාර්ථي. සවස්වරයේදී ගැඹුරු ධර්ම සාකච්ඡාවක් බණක් ඇසුණු විට ඇති වෙන මානසික උද්දීපනයේ නිසා සමහර අවස්ථාවදී මැදියම්බරා පසුනත් නිින්ද නොයයි. මේ සිදුවන්නේ මෙම උද්දීපනයේ නිසා එක ඉතී ඇති සාමාන්‍ය තුල්්‍යතාවයේ කැළඹෙන නිසාද මෙසේ නිින්ද නෑමෙන් පසුගිය දින ඇතිවිය හැකි තෙහෙට්ටු ගැන හිත කරදර වන නිසාද මේ දෙක සමග වෙනත් හේතුන් නිසාද යන්න කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඉතින් හේතුන් අගේ හේතුවක් වගේම අ හේතුවත් බලපානවා මේකට. නින්දයන් නැතිචාවිදී අ හේතුව කියලා කියන්නේ තුන්වෙනි එක දාන්න දෙන අ හේතුවත් මේකට බලපානවා. ඉතින් මේක පුරුදු වෙනකොට මේ භාවනාවෙන් අපි කරන්න හදන්නේ අවදි භාවය වැඩි කරන්න. ඒ නිසා අවශ්‍ය කරන නිින්ද ප්‍රමාණය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. ඒක නිසා කල්ැතු නිදාගත්තත් කලින් අවදි වෙනවා. ඒ නැත්තම් රෑ මැද නැගිටලා ඉරියව්වේ ඉන්නවා නිින්ද යන්නේ. නමුත් ඒක විවේක වෙන්න අරලා කය විශ්‍රාම වෙන්න අරලා එහෙම විවේක ගන්න ගත්තොත් හානියක් වෙන්නේ මේ නිින්දකීදී ඇති වෙන සුවසේවාව ඉස්පාසුව ඉරියව්වෙන් අරන් දෙන්න කියනවා. ඒ නිසා නිදිමත නැති වුණත් නිදාගන්න ඉරියව්වේ ඉන්නේ කියලා කියනවා. එතකොට තමයි Tamanට මේ කායික පීඩාවකින් තොරව මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. කරුණාවෙන් පැහැදිලි කරන මේ අවස්ථාවේදී කුමක් කිරීම සුදුසුද? නිකන් ඉන්න එකයි තියෙන්නේ. හම්බෙච්ච වෙලාවෙ පැත්ත වැටලා ඇඟට ඕන විදිහට විවේක වෙන්න ඇරලා ඉඩ දෙන එකයි තියෙන්නේ. සමහරු කෝපි බොනවා, සමහරු බුලත් කොටනවා, සමහරු තේවක් කරගෙන බොනවා. නාග මිනිසුන්ට මල්ල කරදරේ ගෙවල්ලා. රාදිසිය හැරපුවාම ඒක ඇකෑ බුලත් කොට කොට ඉන්න. නැත්තම් තේ තේවක් කරගෙන බොනවා. මොන જાති කෙරුවක්වත් අර අවශ්‍ය විශ්‍රාමය ලැබෙන්නේ භාවනා කරපෙන්නාට කියන්නේ ඉරියව්ව දීලා එහෙම ඇඟට සැතපෙන්න ඉඩ දීලා ඉන්න එකයි කරන්නේ. ඒකත් 100ක් හරින උත්තරයක් නෙවෙයි. සමහරට මේ කකුල් වේදනා මේ අතපය වේදනා නිසා ඉරියව්ව පහසුකම් නැති වෙනවා. ඉතින් ඔක්කොටම උත්තරයක් නෑ. අපිට පුළුවන් තියෙන කරදරේ අඩු කරන එක විතරයි. ස්වාමීන් වහන්සේ භාවනාවෙන් කර්මය ඡේ වෙන හැටි පහදා දෙන්න. ඇත්තටම භාවනාදී අපි උත්සාහ කරන්නේ කර්ම කිරීම අලුතෙන් කර්ම වීම රැස් කර නතර කරනවා. කර්ම කියලා කියන්නේ චේතනා. ඒසා භාවනාවේදී අපි පුළුවන් තරම් උත්සාහ කරන චේතනා අත්හිටවන්න. සියලු චේතනාවන් නැතර කරනට අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒතර තිබුණු කර්ම ගෙවිනවා. ඒ නිසා අලුතෙන් කස කැවෙන්නේ නැහැ. සංසාර වටේ කරකවෙන්නේ නැහැ. ඒ නිසා භාවනාදී මොනම දෙයක් අචේතනා කරොත් මට නිවන් ලැබේවා කියලා හෝ බුද්ධ ධනුසීය කරන්න ඕනේ, මෛත්‍රී කරන්න ඕනේ. හැම දෙයකින්ම වෙන්නේ මොකද්දෝ කර්ම රැස් වෙනවා. ඒ නිසා භාවනාදී සියලු චේතනාවල් නැතර කරන්න පුළුවන් නම් ඒක ලොකු හැබැයි වෙනසක් වෙනවා කිසිම චේතනාකින් තොරව මේ ජීවිතේ පාත්තන්න පුළුවන් කියලා තේරෙනවා. ඒකෝට සම්පූර්ණ ස්වභාවිකයි ජීවිතේ. චේතනාකින් කරන හැම දෙයක්ම કૃතිමයි. චේතනාකින් කරන හැම දෙයක්ම දුක පිණිස පිටනවා. ඒ නිසා කාය සංස්කාර, වචී සංස්කාර වශයෙන් ඒ චේතන නතර කිරීම තමයි අපි මේ ආනපන සතියෙන් කරන්නේ. ඉතින් ඒක මේ සුද්ධ විපස්සනාට ගියාට පස්සේ තමයි ඒකට ඒ අර්ථකථනය ලැබෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට මට ආවල් දේ වේවා මට ආවල් දේ නොවේවා මේක හොඳයි මේක නරකයි කියලා කිසියම් චේතනාවකින් තොරව වෙන දේ වෙnderලා ඒකත් ගෙවන් වෙnderලා බලා හිටීම තමයි මේ කර්ම අලුතෙන් කර්ම රැස් නොකරන ක්‍රමේ එතකොට ඉබේම ගෙවන් කිරීමක් තියෙන කර්ම ගෙවි යෑමක් සිදු වෙන හැබැයි ਸਰවඥාන්සේ කියන නියම කර්මක්ෂේ නෙවෙයි කර්මක්ෂේකින් කරන නිවනක් නෙවෙයි දුර්ජන්නාසික තියෙන අවබෝධය හරහා කරන නිවනක් භාවනාදී මතුවෙන ප්‍රත්‍යක්ෂය සහ මනෝ විකාර වෙන් කර හඳුනාගන්නේ කෙසේද කියා පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තමන් භාවනා කරපු මූල කර්මස්ථානයේ එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට සම්බන්ධයේ තියෙනවා නම් මනෝ විකාරයක් නෙවෙයි. ඉරියව්වට සම්බන්ධේ නැතුව භාවනා කරන ඉරියව්වෙන් හිත පිට ගිහිල්ලා කරනෙව්වා 100%ක්ම නෙවෙයි නම බොහෝ විට මනෝ විකාර. ඒ නිසා භාවනා කරනකොට නිතරම කායගත සතිය රූප කර්මස්ථානේ කායට තියෙන සම්බන්ධතාවයේ වරින් වර Tamanට වැටහෙනවනම් ඒ හරහා අපිට දැනගන්න පුළුවන් භාවනා ස්වභාවික එකක්. එහෙම නැත්නම් බොහෝ විට මේ මනසින් ඇති කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. මනසින් ඇති කරගත්තට වැරද්දක් ඇත්තේ නැහැ. නමුත් අර හිත සැක කිරීම නැති කිරීම සඳහා වරින් වර ඉඳගෙන ඉන්න බව නැත්නම් වැටෙනවා නම් ආනාපානේ එක්ක සම්බන්ධතාවයේ sannivedanaye දිගට පාත්තගෙන යන්න කියන ඒකට සැකෙන්නේ. විදර්ශනා භාවනාවට අනුව තමාට පහළවන හිත හඳුනාගත් පසු ඉන්පසු කලියුත් නැවත පැහැදිලි කරන මෙන් කරුණා ඉල්ලා සිටිමි. ඊට පස්සේ තියෙන යමක් නොකර ඉන්න එකයි. මොකද මේ රාගේවත්, ద్వේෂේවත් මගේ ඒව නෙවෙයි. ඒව ආගන්තුකෝ එනේ ඌව ඒවට මොනවා කරත් ඒව පළපදියම් වෙනවා. ඒවට යමක් නොකර සිටීමෙන් ඒගොල්ල මේ දොරෙන් ඇතුළේ ආතොරෙන් පිට වෙලා යනවා. උපකාමයක් වශයෙන් කියනවා මේ සර්බෙක් පෑගෙන්න ඉස්සර වෙලා ඔන්න මෙන්න කියන තියේදී දැක්කොත් ඒ මනුස්සයා දුවන්න ඕනේ දකුණු පාය ඉස්සරහට තියලාද වම් පාය තියලාද කියලා කියලා දෙන්න ඕනේ ඒ දේ වෙනවා. දකුණට දුවන්න ඕනේ වමටද කියන්න ඕනේ සර්පයාට පාය තීත්තු කරනකොට දැක්කනම් නැකත් බලන්න දෙයක් නැහැ. මේ සර්පය තමයි ද්වේෂය කියන්නේ රාගය කියන්නේ දැක්කට පස්සේ ඊට දන්නවා කරන්න දෙය මොනව කරත් චේතනාවක් වෙනවා. ඒ චේතනාව කර්මයක් වෙනවා. ඒ නිසා ඒ දේ මේ තියෙන රාගයක් කියලා දැනගත්තට පස්සේ වෙන්න තියෙන දේ වෙයි. අපි කරන්න දෙයක් නැහැ කරගුවොත් අපි කරන්නේ මේ රාගේ මෝ ද්වේෂයේ පළපදියම් වෙන එව්වත් පටලවා ගන්න අවුල් කරගන්න දේ විතරයි අපි දන්නේ. දක්ෂකම තමයි දැකලා නොදැක්කසේ ඉන්න එක. අහලා නැහැ වුණා වගේ ඉන්නකොට ධර්මානුරූපවම උත්තර ලැබෙනවා. ඒක අමාරුයි. ඇත්තටම අමාරුයි අපිට අර ප්‍රතික්‍රියා කරලා පුරුදු වෙලා මේක අදහන්නෙත් නැහැ කිව්වට ඒ විතරක් නෙවෙයි මේ යමක් නොකර ඉන්නත් බෑ. ඒක ගොඩාක් කල් පුහුණු කරන්න වෙනවා ඒ වැඩේට. ගර්ථර ස්වාමීන් වහන්සේ විපස්සනා භාවනාවේ යෝග්‍ය සුඛයක් අත්විඳින්නේ නැද්ද? මෙසේ ඇසීමට හේතුව සමහර වෙලාවෙදී භාවනා එපා වීමක් අත්දකින්න නිසායි. එතකොට ඇත්තටම භාවනා එපා වෙන වෙලාවක් අත්දැකනනම් එපා වීම නැති වෙලාවේදී තියෙන්නේ කැමැත්ත තමයි. සුඛේ තමයි. ඒ නිසා භාවනාවේදී නීරසකමක් අත්දකින්නවනම් ඒක හැම වෙලාවෙම අත්දකින්නේ නැහැ. අත්දකින්නේ නැති වෙලාවේ තියෙන සුඛේ තමයි. නමුත් අපිට මදි ඒක. ඒ නිසා අපි දන්නේ මේ සුඛේ පවතින්නේ මේ දුක්ඛයට සාපේක්ෂව දුක පවතින්නේ සුඛයට සාපේක්ෂව නිසා භාවනාති ඒ වේදනාව නොවිඳින වෙලාවේදී තියෙන සුඛයක් තමයි. මේ දෙක එකිනෙකට ප්‍රතිපක්ෂ නිසා හරියට කළු ලෑල්ලක සුදු අකුරෙන් ලිව්වා වගේ ඒ නිසා අනික් වෙලාවේදී තීරුම් අරගන්න ඕනේ දැන් මට වෙහෙසක් නැහැ පහසුව තියෙනවා ඒ නිසා මේ වෙලාවේදී මගේ කටයුතු භාවනා කරගන්න ඕනේ මේක තමයි සුඛය කියලා උද්දීපන වෙන වෙලාවලුත් එනවා නමුත් අනික් වෙලාවට පාවිච්චි ඉන්නේ සුඛය තමයි ජීවිතයේ සත්‍ය සතර කෙනෙකුට භාවනාවෙන් තොරව අත්දැකීම් තුලින් පමණක්ම අවබෝධ කරගත හැකිද නොහැකිද? ඉතින් මේකද මේ අත්දැකීම් කියලා කියන්නේ මොකද්ද දන්නේ භාවනාවෙන් තොරව අත්දැකීම් කියලා කියනවා. ඒක නිර්වචනය වෙනවා නම් මට උත්තර දෙන්න පුළුවන්. නමුත් මේ වචන යොදලා තියෙන තාලෙට උත්තර දෙන්න ගියොත් අහුවෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහපු කෙනාට තේරෙනවා නම් භාවනාවෙන් තොරව අත්දැකීම් තුලින් කියන එක නිර්වචනය දෙනවා නම් මේ මම මේක සාකච්ඡාට යොමු කරනයි ප්‍රශ්නේ. සතර බ්‍රහ්ම විහරණ වැනි ගුණයන් ගති නිමිති හැටියට අපට සංසාරයේ ගෙන ආ හැකිද? ගති නිමිති හැටියට සමහර අයට උපේක්ෂාවට පහසුවෙන් ළඟා විය හැකේද? ඒ නිසාද වෙන්න පුළුවන්. මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා අපිට මේ උපත්තියෙම ලැබෙනවා සමහරකට. සමහර භාවනාවෙන් ලැබෙනවා. ඒක පිළිබඳව විනිශ්චය කරන්න බෑ. ඒක සංසාරේ උපනිෂේ සම්පත්‍ය අනුව එන්නේ ඉඳී තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ සමාධි සමත සමාධිය හා විදර්ශනා සමාධිය එක විට යෝගාවචරයට පහළ විය හැකිද එක විට නම් බෑ නමුත් එක යෝගාවචරයට යුගනද්ද භාවනාව කරනකොට වරක සම සමාධියට යනවා වරක විදර්ශනා සමාධියට යනවා දෙකම එකවර පහළ වෙන්න බෑ සමාධිය වරින් වර මුණත මාරු වෙන එක නම් වෙනවා. විදර්ශනා වඩා සෝවාන් සකදාගාමි අනාගාමි ආර්යත් වූ විට පිළිවෙලින් පළමු දෙවන තෙවන හතරවන ධ්‍යාන මට්ටම් නොවේද පැහැදිලි කර දෙන්න. මේකට වෙනස් ඒසේ නමුත් සමත සම්මත ධ්‍යාන 1 2 3 4 පළවෙනි සෝවාන් මාර්ගයේදීම ලැබෙන හැටි පිළිබඳව අදහසක් ඉදිරිපත් කරලා තිනවා මට ඒ බුරුමිදි කමඨාන් දීපු ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ in this life itself කියන පොතේ විදර්ශනා සම විදර්ශනා ධ්‍යාන කියලා කියවලා තියෙනවා මේක නෙවෙයි සෝවාන් වෙනකොටමත් හතරම ලැබලා තියෙනවායි කියලා ඒක මේ මතියක් මේ තියරි එකක් දීලා තියෙනවා ඒ නිසා මේ වගේ ඒක කැමති නම් කියවලා බලන්න ඒක බෑ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන සිංහලට තව දාලා නැහැ now හරියට තේරුමකින් පදනමකින් නොතෝ නැතුව කියවුවොත් පටලවා ගන්නත් ඉඩ තියෙනවා. මොකද සමත සමාධියක් විපස්සනාදී පහළ වෙන්නේ නමුත් කෘත්‍ය වශයෙන් සමාන වෙලා ඒ වැඩ කටයුතු කරලා දෙනවා. පරයන්ක භාවනා යෙදී සිටන විට දින කීපයකදී පහසඳන්දේ දක්නට ලැබුණා. අත්පාවලට කටුවනින්නක් වැනි ගොඩක් වෙලා දැනුනේ. මූල කර්මස්ථානට හිත යොමු කළද ඒ ටික වේලාවකින් ටික වේලාවක් දැන්නේ අත්හා කකුල් ගැස්සෙන්න පටන් ගත්තා. මුළු ශරීරෙම එකපාරටම තද වෙලා හිර වෙනවා වගේ දැනුණා. පැය කහනක් පාන භාවනා යෙදුණා. ශරීරය පුරා යමක් ගමන් කරන්න ආවෙනි වගේ ටික වේලාවක් දැන්නේ තනින් තන ශරීරය පුරා වේදනා දැනෙනවා. හිත විසිරියන්න පටන් ගන්න වෙලාවට එකපාරටම මූණ ඉස්සරහට කළු තිරයක් වගේ ඇවිත් හිත සමාධිගත වේ. ගොඩක් වෙලා සිටීමට පුළුවන්. අද දින උදේ වෙරුවේ ඔළුව එක විට කැක්කමක් ඇති වී නැති වී ගියා. පසුව එක විට ඔළුව තද ගතියක් වෙයි හිරෙනවා වගේ දැනනවා. උදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒත් අර ඉස්සලාම අහ ප්‍රශ්නදී කියලා තිබුණා මේ ධාතු මනස්කාර කතාව. මේකේ ධාතුන්ගේ ಗುಣ පේන්න හදන වෙලාවක්. ඉතින් අපි උෂ්ණ ඍතුවේ ඉන්නකොට උණුසුමක් ආව දුකට ගන්නවා සීතලක් ආව සැපට ගන්නවා. සීත ඍතුවේ හිටියොත් උණුසුමක් ආව සැපට ගන්නවා සීතලක් ආව දුකට ගන්නවා. උණුසුම සීතලයේ සැපක් දුකක් නැහැ. අපි මේවට එක එක ලේබල් අලවන එක විතරයි තියෙන්නේ. ඉතින් මේක එහෙම ශප දුක හරි වැරදි නැතුව උණුසුම් උණුසුම් වශයෙන් සිසිලස සිසිලස වශයෙන් භාව ලක්ෂණ ගති ස්වභාව වශයෙන් දැක ගන්න යෝගාවචර උත්සාහ කරන්න නමුත් මේ අපේ ස්වરૂපේ මොකද්ද? මේ කකුලට, කයට, ඔළුවට සම්බන්ධ කරලා මේක සම්මුතියට දාගන්න හදනවා. භාවනා කරනකොට පුළුවන් තරම් දැනගන්න ඕනේ ඔළුවේ මත උනත්, ධනියේ මත උනත්, තද ගතිය කියන්නේ තද ගතිය. සීතල කියන්නේ සීතල. උණුසුම කියන්නේ උණුසුම. ඉතින් එහෙම බලනවා නම් යෝගාවචරගේ පුළුල් මනසක් ඇවිල්ලා ධාතු මනසකට හිත යනවා. මගේ ධනිය රිදෙන්න ගත්තා, බඩ රිදෙන්න ගත්තා කියලා මේක සම්මුතියට දාගත්තොත් පෙලෙන්න ගන්න. ධාතු මනසකට දාගන්න පුරුදු කරන්න ඕනේ සමාධිය එනකොට අනිවාර්යයෙන්ම මේ ලකුණු හරහා තමයි අපිට sannivedanaye සිද්ධ වෙන්නේ. ඒක නිසා එතකොට ඒක අනුන්ගේ කකුලක් වගේ, අනුන්ගේ ඇඟක් වගේ, වැඩ කරන හැටි දැක ගන්න පුළුවන් නම් ලොකු කලතුණා ගතියක් තියෙනවා මනසේ. නමුත් අපේ හිත කෙලෙස් සහිත හිත නිතරම මේක කටට, බඩට, නාසයට, දිවට, හොඳට, නරකට, හරියට, වැරදියට ලේබල් කරන්න හදනවා. එතකොට පෙළේ. එතකොට ඒ අනුව තැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ධාතු ගුණයි මේ පෙන්වන්නේ ඒක වැඩි වැඩියෙන් දැක ගන්නාට ආරාධනා පූර්වක වුණොත් ඉස්සරහට යන ගමන ඉක්මන් වෙනවා. කර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා දිගටම කරගෙන යන විට එක් අවස්ථාවකදී ගමන් කරන බවක් නොදැනී පාදයක් පාදයන් ඇදී යන බවක් දැනේ. සක්මන අවසන හුස්ම වැටීමක් ඇත්තේම නැත. ටික වේලාවක් ඒ දෙස බලා සිටිදී උගරෙන් හුස්ම ඉතා ශීවීම ගමන් කරන බව දැනේ. මේ අවස්ථාවේදී හුස්ම රටල ඉහළට ඇදී යෑම පමණක් සිදුවේ. ඒක ප්‍රශ්නයක් විදිහට නෙවෙයි දැනුම් දීලා තියෙන්නේ ප්‍රකාශයක් විදිහට. ඉතින් මේ වගේ මේ සති සමාධි එකලස් වෙනකොට තමන් කරන ක්‍රියාවේ මෙතෙක් නොදැක්ක පැතිකඩ විවිධ විපරිණාම පේන්න පටන් ගන්නවා මේ වෙලාවේදී භාවනා කඩා ගන්න නැතුව සතිය කඩා ගන්න නැතුව දිගට මේ දේ කරන්න තමයි යෝගාවචරයා අපකප වෙලා වැඩ කරන්නේ. මේවා හොඳ අත්දැකීම් හොයන්න යන්න නැතුව මොනවද කියලා කල්පනා කරන්නේ නැතුව ඒ දිගටම ඉවර වෙනකන් යන්න ගන්න එකයි තියෙන්නේ. තද භාවනා යෙදී සිටින අවස්ථාවේ ෆිට් එකක් සෑදීමෙන් තත්පරයකට පමණ අත උඩ පැන ගැසේ. ඒ සමාධියෙන් බලා සිටියත් නැවත නැවත සිදුවේ මේ අවස්ථාවට එම අවස්ථාව කාරණිකව පැහැදිලි කර දෙමින් ඉල්ලමි. ඉතින් මේක මේක මීට වැඩිය පැහැදිලි කරන දෙයක් නෑ බලන කෙනාට පේන්නේ නැත්නම් ඉතින් මට පේන්නලා මම මොනවා කියන්නේ. මේක තමයි කියන්නේ Tamanට පාලනයක් නෑ කියලා. එක එක පාට අත ගැසිලා නතර වෙනවා, බෙල්ල ගැසිලා නතර වෙනවා. ඒ වගේ දේවල් වල නිකන් මේ ස්ප්‍රින් එකක් අතහැරියා වගේ අකුණක් ගැහුවා වගේ දේවල් වෙන්න පටන් ගන්නවා මේක නිතර නිතර වෙනකොට මේකට තියෙන බය ඇරෙනවා. බය ඇරලා තේරෙන්න පටන් ගන්නවා මේක මම කියලා නාවලා කවලපලා තියන හිටියට මේ ශරීරය වැඩ කරන්නේ එයාගේම න්‍යාය පත්‍රයකට. හැම වෙලාවෙම නෙවෙයි බොහෝ වෙලාවට ඔය නිින්දෙන් කතා කරනවා නිින්දෙන් hina වෙනවා ඒ කටේට ඔක්කොම වෙන්නේ මේ ශරීරේ න්‍යාය පත්‍රයකට ඒක දකින්න පුළුවන් නම් අනුංග එකක් වගේ දැකලා සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් උපේක්ෂාවෙන් බලා ඉන්න පුළුවන් නම් ඒ වැඩ පිළිවෙල බාධාවකින් නැතුව තෙරේ කෙරේ යම් හේකින් ඔය වැඩේට ඇඟිලි ගැහුවොත් එතනදීම සත්‍ය සමාධිය ඔද්දල් වෙලා වැඩේ නතර වෙන්න ඉඩ තියෙන නිසා ශරීර පූජාවෙන් ජීවිත පූජාවෙන් ওই වැඩ පිළිවෙල දිගට යන්න දෙන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් දෙන්නේ. මස් මාංශ කැමට ගන්නා පුද්ගලයන් මෛත්‍රී භාවනා කිරීමෙන් සීල ශක්තිය සූපත් වෙත්වා නිදුක් වෙත්වා කීමෙන් කුසල් හෝ අකුසල් සිදුවේද මේ දෙපැත්තක තියෙන කාරණා දෙකක් ගැට ගහන්න හදන්නේ හරි අමාරුයි මේ දෙක මේ මේ වගේ කල්පනා කරන්ඩ එක්කෝ මස් මාළු ටිකක් කාලමයිටි කරලා බලන්න. එහෙම නැත්නම් එහෙම කරන කෙනකින් අහලා බලන්න. හැබැයි මයි මස් මාළු කැමෙන් පස්සේ මයිටි භාවනා කෙරුවත් නැතත් බඩ පිරෙන එක නම් සිද්ධ වෙනවා. ඒක නම් මට හොඳටම කියන්න පුළුවන් කුසල් ලකුසල් කෝකද මේ අනුන්ගේ කුණු කන්දල් අනුන්ගේ නඩුව අහලා කොහෙ බේරන්නද? ඒ මාසයට කුසල අකුසල වෙනවද කියලා කවුද දන්නේ? ඒක බලලා මොකද්ද Taman නැති වැඩේ? අර මනුස්සයන මස් මාළුවක් කනවා. මේක කණ්ඩත් නැහැ. <laughs> කන එක ගැන කල්පනා කරද්ද මෙහෙන් නඩු. අනිම කරදරයක් මේක මේ. මේක තමයි මේ ආගම ධර්මයේ කරදරයක් කරගන්නේ. කරුණාකරලා අනුගේ කුණුරේ දිහොදන්න යන්න එපා. Taman ගෙට දිටි කොහොද ගන්න. ඒත් වෙලාම දියපා. තමන්ගේ කුණුර ටික හොද ගන්නත් වෙලාවදී එකේ මෛත්‍රී භාවනා කරලා මස් මාළු කාපුවා මොකද වෙන්නේ අර කම්බිනේෂන් මේ කම්බිනේෂන් දාගත්තාම මන්ද මගේ කල්පනා හැටියට ප්‍රශ්නේ කියනකොට මට hina යනවා කොහෙන් කෙලවර වෙන්නේද මොකද්ද විපස්සනා කියලා හැංගා සාංකාවක්වත් නැහැ අහලා පාලා තියෙන ඔක්කොම මට්ටම් කරන්න හදනවා මේ තමන්ගේ මේ වර්තමාන මොහොත වෙන දේ බලන්න කිව්වා මේ කොච්චර ජොලිද කියලා බලන්න වර්තමානයේ දොලපාව මාස් මාළු කෑවත් එකයි එක නැතත් එකයි. ඌට කුසල් උනත් එකයි නැතත් එකයි. ඌ මෛත්‍රී භාවනා කරත් එකයි. අම්මා තාත්තා මැරුවත් එකයි. දැන් තමන්න තියෙන තමන්ගේ වර්තමානයේ මොකට රකින්නද? දෙකක් වෙනවා. අර මනසට නිසින්ින්ද පවක් හරි හරි කරගන්න පුළුවන්. තමන් තමන්ගේ භාවනා කර. අපි වැඩි මේ අල්ලපු ගෙදර කරන්න මොකද්ද කියලා බලන එක තමයි වැඩි. මේ කෙලවරක් කරන්න හම්බෙන්නේ නැහැ මේ වැඩි. ගත ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය ටික වේලාවක් කරගෙන යන විට හිස් මුත්‍රයෙන් පටන්ගෙන හිස පුරාම විහිදී යන බවක් තේරේ. එවිට ඒ දිශාව බලා සිටීම හරිද කියා කරුණාවෙන් තෝරා දෙනමින් ඉල්ලා සිටිමි. වයින් මේකෙදි මම අර කියන ධාතු මනස්කාරය පන්නන හැටි ප්‍රශ්න මේ ලියලා තියෙන හැටි දිහා පොඩ්ඩක් කරුණාවෙන් අහගෙන ඉන්න. ආනාපාන සතිය ටික වේලාවක් කරගෙන යන විට හිස මුත්‍රයෙන් පටන්ගෙන හිස පුරාම විහිදී යන බවක් තේරේ. මොකද්ද කියන්නේ? මේ අපේ හිතේ තියෙන මේ මේ චපල ගතිය පිහිදී යන්නේ සැහැල්ලුවක්ද තද ගතියක්ද උණුසුමක් නැහැ. හිතෙන් පටන් අරගෙන හිස මුදුනේ පටන් ගන්න පුරාම විහිදී යන බවත් තේරෙයි. මොකද්ද කියන්නේ? මේක මේ එක්කෙනෙකුගේ දෝෂයක් නෙවෙයි. කිසිම කෙනෙක් කමඨාන සුද්ධ කරනකොට මට හොඳට තේරෙනවා කියන මොකද්ද කියලා අහපුවම උඩපිම්බයි. භාවනාව හරිය හොඳයි කියනවා. ඇයි කියලා අහපුවම උඩපිම්බයි. කාටවත් බෑ මේ මේ මේ මොකක් ගැනද මේ කතා කරන්න කියන එක ඉන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ සම්පූර්ණ මේ නඩු අංකේ කියන්නේ නැතුව කතා කරන්නේ නැතුව නඩුව විනිශ්චය කරන්න හදනවා. මේ මොකද්ද මේ කියන්නේ? හිස බුද්ධෙන් පටන් අරගෙන හිස පුරාම විහිදිගේ මොකද්ද කියලා කියන්නේ නැතුව මේ නිකන් හිස්තන ගැප් එකක් තියෙනවා. එවිට එය දේශ බලා සිටි මොකද්ද කියන්නේ? ඒකට එය දේශ බලා සිටීම හරිද කියා කරනවා තෝරා දෙනවෙන් කියන්නේ. මොන යක්ෂයාටද මේකට උත්තර දෙන්න පුළුවන් කියලා බලන්න. ඒ විතරක් නෙමෙයි මේ අචේතනිකව ප්‍රශ්නෙන් පැන යන හැටි හිත එක්කෙනෙක් නෙමෙයි මේ. මේ ඔක්කොම එකයි මොනවා හරි කතා කරන්න ගියාම අදාළ කාරණාව කියන්නේ. විස්තර හොගාල කියන මම හුඟක් වෙලාට බලන ඉනවා මේ මනුස්සයා මේ මේ කියන්නේ මොන මණ්ඩර දෙමලයක්ද දන්නේ. විස්තර කර කර කට උල් කර කර ඔක්කොම කියනවා. මොකද්ද මේ කියන්නේ කියන එක කියන්නේ. ඉතින් ආයෙසර ප්‍රශ්නයක් ආවම මේ මොකද්ද මේ මේ කතා කරන්නේ කියලා අර මම තේරුණා නිකන් කෙනහිල්ලක් වගේ. කවදාවත් අපි අතර sannivedanayak නැහැ. අපි හිතනවා එයා දන්නවයි කියලා. සංශ දන්නනේ මං එදා කමටහන සුද්ධ කරන්නේ එතන ඉඳලා මෙහෙමයි කියලා අද කියනවා මට හම්බෙන්නේ මිනිසුත් එක්ක මට මතක තියනවාද එදා කවද්ද මේ මාසේ හම්බුනේ කියලා එදා කමටහන මොකද්ද සුද්ධ කරේ කියලා ඒ නිසා අපි ජනමාධ්‍ය යුගයක හිටියට ইনফර්මේෂන් ටෙක්නොලොජි එකේ හිටියට කවදාක සංනිවේදනයක් වෙන්න හොඳට මතක තියාගන්න කොච්චර ලෙඩත් එක්ක වේදා කතා කරත් දොස්තර කතා කරත් දොස්තරයි ලෙඩයි අතර කවදාව සංනිවේදනයක් වෙන්න ටෙක්නීෂියන් හරහා තමයි සංනිවේදනය යන්නේ ECG එකේ බ්ලඩ් රිපෝට් එකේ කවදාව දොස්තර මනුස්සයෙක් එක්ක කතා කරන්නේ ගෙදර ගෑණී මිනිහා කවදාවත් කතා කරන්නේ පාරදී යනකොට අත අල්ලගෙන යනවා විතරයි කවදාවත් කතා කරන්නේ මෙහෙව් ලෝකයක් ඔක්කොමලා කැමති hina වෙලා වෙඩින් ෆොටෝ එක තින්නේ. එච්චරයි. ඊට පස්සේ නෑ. ඊට පස්සේ වෙඩින් ෆොටෝ එක තියාගෙන ඉන්නවා. මොකද ඊට පස්සේ දෙන්න ඕනේ මොන බලන්නේ. හැබැයි කවුරු හරි එනකොට අත අල්ලගෙන hina වෙලා ෆොටෝ එකට ඉන්නවා. විකාර ලෝකයක් තියෙන මේක පුදුමාකාර රංගපෑමක් තියෙන. නැවතත් මම කියනවා ආනාපාන සතිය ටික වේලාවක් කරගෙන යනකොට හිස් මුදුනේ පටන්ගෙන හිස පුරාම විහිදී යන බවක් තේරෙයි. එවිට එය දිශා බලා සිටීම හරිද කියා කරුණාවෙන් තෝරා දෙනෙමින් ඉල්ලා සිටිනවා. සමා වෙන්න මේ ලියුපෙකරන කොනහන නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි කොච්චරක් මිස් ද බස් පොයින්ට් එකට කතා කරන්නේ මනේ ඒකලා අපි හිතනවා හරියට ලියලයි කියලා. මේ ළඟදී ඊටාම වැදගත් වීමක් මම තැපල් කරලා කතා කරන්නත් බෑ. ඒ වැදගත් ලොකු හාමුදුරුවමක් මම නිකමට කතා කරලා ඒවා ස්වාමීන් වහන්සේ ලියුම හම්බුණාද කියලා. අනේ නෑ තමජිව හම්බුණා. හම්බුණා නම් මම ෂුවර් එකට වැඩන ලියුම හම්බුනේ නෑ කියලා. පස්සේ ඒ ගාම මම ගිහිල්ලා වැඩේ කරගෙන ආවා. මම ගිය නිසා වැඩිත් කරලා දුන්නා. දවස් 4කට පස්සේ ලියුම රිටර්න් වුණා. මීරිගම කියන එකට මම මහරගම කියලා ලියලා යනවා. මමයි ලියන්නේ. රාජවක්ෂ මහත්තයා කිව්වා ස්වාමීන් ඔය ලියුම මම තැපල් කරා මතකයි කියලා. මං ඒත් ඔෆිස් එක සැක කරා. ලියුම තැපලට දාන්න නැතුව ඇති කියලා. දවස් 4කට පස්සේ මට ලියුම කෙනෙක් දුන්නා මීරිගම මහරගම මේ ඇඩ්‍රස් එක නෑයි කියලා. මම ලියලා තියෙනවා. මීරිගම කියන එකට ඔක්කොම ලියුම ලියලා මහරගම කියලා ගහලා. බලන්න කොහෙද මේ මේ ඔළුව කොහෙද කඳ කොහෙද කල්පනා කොහෙද කියලා. ඒක නිසා දෙවන්නේක් බැලුවනම් ඒ දෙවන්න හරියටම දන්නවනම් චෙක් කරනවා. මේ තමන් තමන් එක වැඩ කරනකොට. නිසා පුදුමාකාර ગેප් එකක් මේකේ තියෙන්නේ. කොච්චරද කියනවනම් සංසාරේ නිවන අතර ගෑප් එක තියෙනවා මේ කොමියුනිකේෂන් එකේ. ඒ නිසා මේ මේ සමීපව ඉඳගෙන බණ කියමින් කමඨාන් සුද්ධ කරමින් බලන්නේ අපි මේ යන්නේ කොහෙද කියලා හවත් කතා කරන්නේ මල්ලි පොල්ලම තමයි. ඉති විභාගයකදී කවදාකවත් Taman දන්න දේ ප්‍රකාශ වෙන්නේ නැහැ. කරන්නත් බෑ. කෙරුණත් ඒක යාගේ දැනුම මනින්නෙත් නැහැ. හොඳට දන්න මනුස්සයා පරණ පාස් පේපර්ස් දෙක තුනක් බලලා ටක් ගාලා උත්තර දෙනවා. දන්නේ එක නම් හිතලා ලියන්න ගියාම පරාදයි. එන්නේ කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒක නිසා කොච්චරක් අපි අනුකම්පා කරන්න ඕනද කොච්චරක් අපි නැවත සලකා බලන්න ඕනද කොච්චරක් අපි පාපෝච්චාරණය කරන්න ඕනද Tamandat anundat එහෙම කරන අයට තමයි අපි කල්යාණ මිත්‍රෝ කියන්නේ. ඉතින් අනිත් එක නෑ වරදොල තේරුම් ගන්න නෑ. දන්නවා ඉතින් වයර් මාරු වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මම කියනවා කරුණා කළා එහෙම වෙන්න දෙන්නේ නැතිවීම සඳහා sannivedanayak ඇතිවීම සඳහා මේ ලියන කාරණා මට මේ හිත පුරා විහිදී කිය උණුසුමක්ද සිසිලසක්ද සැහැල්ලුවක්ද කම්පනයක්ද චංචලයක්ද කියන වචනේ නැතුව මොන જાදලිවතරක් ලිය වෙන්නෙත් නැහැ ඒකයි ඒකේ තියෙන ලස්සනම ප්‍රෝඩාව ඒකේ තියෙන ලස්සනම මායාකාරී ගතිය ෂටගතිය අදාළ කාරණාව ලියවෙන්නේ ඉතින් ඊට පස්සේ අපි හිතනවා මේ අස්සයා වැඩ කරන්න කියලා චිට් එක දාලා බලන්න චිට් එක දැම්මට චිට් එකේ නම ලියලා නැහැ අස්සයාගේ ඉතින් කොහෙද කොහෙද දිනන්නේ. ගරු ස්වාමීන් වහන්සේ ජීවත්ව සිටින කාලයේ නිරෝගීව ගත කිරීම සඳහා ව්‍යායාම කිරීමත් අමර විතක්කයට වැටේ. අමර විතක්කය කියලා කියන්නේ කල්පනා කරනවා කියන එක ව්‍යායාම කරනවා කියන්නේ කායික ක්‍රියාවලිය. කායික ක්‍රියාවලිය කරන්නේ නැතුව කල්පනා කරාට මේ මේ සෞඛ්‍ය ලැබෙන්නේ නැහැ. එකක්වත් හරියන්නේ අපි කරන්නේ කරනවා නම් තව කමන්නේ හිත හිතයි. අමර විතක්ක කියලා කියන්නේ හිතනවා විතරයි. ක්‍රියාවත් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙන් ඇති වැඩක් නැහැ කියන එකයි බුදුහාමර කියන්නේ. ඒක හිතලා කරනවා නම් තව කමන්නේ නැහැ. එතකොට නැති ශරීරය හරි ව්‍යායාම වෙනවනේ. ඉතින් ඒක නිසා මේ අමර විතක්කයට කියන නාස්තික වැඩක් කියන එකයි බුදුහාමර සඳහන් කරන්නේ. කොහොම හරි අපි පැය විනාඩි 45 40 විතර කාලයක් කරන් තිනවා ලිඛිත ප්‍රශ්න මේ පමණයි සඳහන් කරලා තියෙන්නේ නමුත් මම කල්තබු ප්‍රශ්න තියෙනවා කවුරු හරි ඒකට තමන්ගේ කට උතර දෙන්න කැමති නම් අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන් එහෙම නැත්නම් අද මම හිතන්නේ අපි ධර්ම සාකච්ඡා වශයෙන් අපි අවසානයේ පවත්වන එක වෙන්න පුළුවන්. කාට හරි තියෙනවනම් වෙන කිව යුතු කළ යුතු දේවල් ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා කාලය සලකලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ මේ භාවනා සෙනසුණක් සඳහා ඉඩමක් පූජ කරන්නේ නම් එයට අවශ්‍ය විශේෂ කාරණා යම් යම් දේ අවශ්‍යයි කියලා බුදුචානන් වහන්සේ දේශනා කළා තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ කරුණු පොඩ්ඩක් අපිට පහදා දෙන්න. එහෙම ඇත්තටම ස්ටෑන්ඩඩ් එකක් නම් ඇත්තේ නෑ. සීනාසනයක් සඳහා ගන්නකොට විනයානුකූලව කියනවා අවසාන ඒක අරණ්‍ය සංඥාව ගන්නවා. භික්ෂුවක් අරණ්‍යක දුතාංගේ අරසා කරගෙන අරණ්‍ය වාසී වෙනවා කියන එක ටෙක්නිකල් කාරණා වෙන්නම් අවසාන ගමේ අවසාන ගේ ඉඳලා බඹ 600ක් 500ක්වත් ඈත් වෙනවා. ඒ කියන්නේ කිලෝමීටරක් ඈත් වෙනවා. දැන් මෙහි ගන්නකොට අපි අරගන්නේ නිසන්නවනේ මේක ගම විදියට. මෙතන මිනිස්සු නිතරම ඇවිල්ලා නිදා ගන්න තැනක්. අපි අර ගේට්ටුවෙන් එහා පැත්ත තමයි අරන්නේ ගන්න. එතකොට අපේ අරන්නේ විනයානුකූල අරණ්‍යයක් නෙවෙයි. මීටර් 500ට මෑත සංඝයා ජීවත් වෙනවා. එහා කන්දේ හැමදාම ගියෝ ලැබුම් ගන්නෑ. සුමානකට සැරය ගන්න. ඒක නිසා එහා කන්දේ දාන ශාලාව ගමකට ගණන් ගන්නෙ. අරණියට ගණන් ගන්න. නිසා එහා කන්ද මේ ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච තැන ඉඳලා මේ දුනු 500ක් අජිය දුනු 500ක් නැත්තම් බඹ 1000ක් සමා වෙන්න බඹ 500ක් තියෙන නිසා ඒක අරණ්‍යයි. ඒ අරණ්‍ය වෙනුවොත් අරණ්‍ය රුක්ක අරඤ්‍යගත දුතාංගය රකින්න කෙනෙකුට ඒක කැපයි. මේක කැප නැහැ. ඒ වෙයි ඉතින් හරි සුවිශේෂී ලක්ෂණ. මේක ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කෙසේ නමුත් අවශ්‍ය වෙලා තියෙන්නේ ගමේ කෙනෙක් කතා කරනකොට ඇහෙන සද්දේ ඇහෙන්නේ නැත්නම්කට හිටියොත් ඒක සාමාන්‍ය බුද්ධියට තේරෙනවා. නමුත් අපේ 46 45 කුටියට ගියොත් මේ ගමේ කතා කරනවා ඇහෙන. ඒ බාධක තුනු වෙන්නේ නෙවෙයි. සාමාන්‍ය කතා කරනවා ඇහෙනවා. ඉතින් අපිට මේ ස්පීකර් දැම්මොත් ලවුඩ් ස්පීකර් දැම්මොත් ඒත් බාධා වෙනවා. ඉතින් අපි කරන්න තියෙන්නේ අපිට ඒ ගම හදන්නත් බෑ මොනවක්වත් කරන්න බෑ ඒවා හිත යටපත් කරගෙන ඉවසගෙන කටයුතු කරන එක. ඒ වගේම කියලා තියෙනවා ඒ අරණ්‍ය සේනාසනයක් විශේෂයෙන්ම ඉන්නවනම් ධාන්‍යාගාරයක් කිට්ටුව සුරාසලක් කිට්ටුව වෛශ්‍යාගාරයක් පිට්ටුව නිතර මිනිස්සු හමු වෙන තැනක් කිට්ටුව ඒ වගේ නිකන් මේ ভাইබ්‍රේෂන් එක නිතරම මේ කානිවල් මූඩ් එක පාටි මූඩ් එක තියෙනවනම් ගන්න එපයි කියලා. ඒ වගේ මෙතන නිත්‍ය වශයෙන් කූඹි ලගින, ගෙවල් හුඹස් බැඳලා තියෙන දේවල් කඩන්න සිද්ධ වෙනවා නම් ගන්න එපයි. එතකොට කතා කරන එක ගයක් ගන්න. අනනිසිනාසිතයක් ගන්නවා නම් හොඳම වැඩේ තමයි අර වටේට ෆොරස් බෙල්ට් එකක් දාලා මැදට වෙලා ඉන්න පුළුවන් සෑහෙන දුරස්ත ප්‍රමාණයක් අවශ්‍යයි. ඒව තමයි පැරණි සඳහන් වෙලා තියෙන්නේ ඒත් හැබැයි මේ අරණ්‍ය කියන එක ඩිෆයින් කරලා නැහැ. සීනාසනය කියන එක ඩිෆයින් කරලා නැහැ. ඩිෆයින් කරලා තියෙනවා සූත්‍ර පිටකේ එක විදියකට, අභිධර්ම පිටකේ එක විදියකට, විනය පිටකේ එක විදියකට. ඉතින් ඒ නිසා දෙන්නගේ සහ ලබන්නගේ අදහස් වල හැටියට තමයි. ඒක භාවනා මධ්‍යස්ථානයක් කරනවා නම් දැන් කාලේ හැටියට අලුත් ටෙක්නොලොජි හැටියට වතුර ලයිට් තියෙනවා නම් හොඳයි. හැබැයි තියෙනවා නම් ගොඩක් කරලා ගමකට කිට්ටු. ඒකට මේ පැත්තෙන් මේ ගෝසා ප්‍රශ්න තියෙනවා. අන්න එහෙම නැතුව ඒ නිසා කාට හරි පූජා කරනවා නම් ඒක නා ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බලලා ඒ ඉතින් ඒ බැලුවත් බාරගත්ත මනුස්සයා මැරලා ගියාට පස්සේ ඉතුරු වෙන පිරිසට ඉතින් දින රුචියට අනුව කටයුතු කරන්න යන්න ඕනේ. කෙසේ නමුත් හරියටම ඇඳපු ලයිස්තුවක් ඇත්තේ නැහැ. කාට හරි ඔෆර් කරනවායි කියලා පූජා කරනවා කියලා යෝජනා කරපුවාම ඒක නා ගිහිල්ලා බලලා තමයි සංඝයා ගෙන්නලා බලන්න කියලා තියෙන කුටියක් හදනවා. කුටියක් හදනවා සංඝයාට කියන්න ඕනේ ඒකත් කුටිය කර දෙන්නෙක් ඉන්න ඉන්නවනම් දායකයම කුටිය කර දෙනවනම් සංඝයාගේ අනුමැතිය අවශ්‍ය කරන්නේ තමයි පින්නපාත කරගෙන අවිලා සිමෙන්ති ටිකක් හොයාන ගඩොල් ටිකක් හොයාන වැඩ කරගන්න ඕන සංඝයාගේ අනුමැතිය ගන්න ඕනේ මේක සංඝවාසයකට කැපද කියලා ඉතින් ඒ වගේ පුංචි පුංචි කාරණා ටිකක් තියෙනවා මිසක් මේ සම්පූර්ණ සේනාසනය කියන එක ආරණ්‍ය කියන එක ඩිෆයින් කරලා විස්තරයක් ඇත්තේ නැහැ. ඒක නිසා මේ පින්කම හරි අමාරුයි. සීනාසන පූජාවක්, කුටි පූජාවක් කරනවා කියන එක අනිත්‍ය වගේ අනිත්‍ය අහන්න නැතුව දාන ටික පූජා කරන්න පුළුවන් සීනා ශූරක් පූජා කරන්න පුළුවන් බෙහෙත් ටිකක් පූජා කරන්න. සීනාසනය කියන එක සියල්ල දීමක්. යස්ස සම්බන් දදෝ හෝති සෝ දදාති උපස්සයන් කියලා කියන සියල්ල දීමක් වෙනවා මේ සේනාසනේ දීම ඒ නිසා හරියට බඳින්නේ ඉස්සලා පොඳර පොරොන්දන් 16ම බලලා තමයි ගැලපෙනවද කියලා බලන්නේ. බඳින්න ඉස්සෙල්ලා නිකන් ගෙවල් දොරවල් බලන්න යන්නේ. ඒ කෙරුවත් අසාර්ථකයි වෙයි. ඉතින් මේකෙත් ඒ තමයි නමුත් කොහොමනත් අර පොරොන්දන් ටික බලනවා. පොරොන්දන් වශයෙන් තියෙන අර වගේ තමයි ගමට තියෙන දුරස්ත බය ගොඩක් දුරස්ත වෙන්නත් බෑ. හොරු ලගින අර වගේ නරක තැන් වෙන්නත් බෑ. ඒ ටික තමයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ එහෙම නිවසක් පූජා කරනවා නම් මිසක් තමක් පන්සලකට වෙන ලංකල කතා කරනවා. ආරාමයකට පූජා කරනවා නම් එහෙම නීති තියනවද? ආරණ්‍ය සේනාසනය පූජා කරන කොට දැන් තියෙනා වූ සුදුසුළු නීති වගේම අපේ යෝගාශ්‍රම සංස්ථාවෙන් නම් කියලා තියෙනවා අලුතෙන් පටන් ගන්න එපා ප්‍රධාන කාර්යාලයට කියලා ඒගොල්ලෝ ඇවිල්ලා බලන්න නැතුව. අපේ ආරණ්‍ය ප්‍රතිපදාවට ගැලපෙන්නේ නැති තැන් වලින් අරගත්තාම වෙන්නේ මුගදෙනෙක් කැමති කොළඹට කිට්ටුවලයි තියෙන වතුර තියෙන කියලා අන්තිමට බලපුවාම මේකෙන් වෙන්නේ සංඥා පිරියෙම. සැප පහසුකම් වලට ගියාම විවේකේ නැහැ, භාවනා කරන්නේ සෙනගත් එක එකතු වුණාට පස්සේ පිරිනවා. ඒක නිසා හුඟා මේ නගරවාසී සීනාසන මන්දෝත්සාහය කරනවා. ග්‍රාමවාසී පැත්තට ගියාම සංඝයා කැමති නෑ. නමුත් ආයතනයට ඒ කියන්නේ ශාසනයට හොඳයි. ඒ නිසා හුඟක් වෙලාට ඒක අර ගන්න පක්ෂයත් දෙන පක්ෂයත් අතර එකතු වෙලා කතා කිරීමෙන් තමයි පොදුවේ කියන්න බෑ මේක ගනි මේක නොගනි කියලා කල්ලාතෝ කියන්න බෑ. ඒ තමයි සද්ධාමෙන් පූජා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට යෝජනා කරලා ඒ අත්ව කැමති නම් ඇවිල්ලා බලලා කියයි මේ මේක ගැළපෙනව නෑ කියලා. ඒක නිසා ඒක පොරොන්දම් බල්ලම තමයි බඳින්නේ කොහොමද නැත්නම් ලව් අෆෙයර්ස් තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් වෙලාට අසාර්ථකයි. නෑ එහෙම වෙන අපි සාකච්ඡා කළ යුතු ප්‍රශ්න නැත්නම් අපිට පුළුවන් කාලය සක්මන සඳහා පාවිච්චි කරන්න. එතකොට අපි හතරට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා